අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විත්පුරේ දුටු ගැමුණු අපේ භාවනා මධ්‍යස්ථානයේ අද භාවනා දවසේ ධර්ම දේශන අවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ. ඉතින් සීලූම දෙන අපි ධර්ම ධර්ම දේශනාවටයි මේ සූදානම් වෙන්නේ කියලා හිතා දාගෙන tempත් වෙලා ධර්ම ගෞරවණීය යුක්තව සාදුකාරය පවත්වමු.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 සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝහි වඩ්ඩති තී ගරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ ශ්‍රීමුක ගාතාවක් මේ ගාතාව අයිති වෙන්නේ බණ කියනකොට ගොඩක් වෙලාවට මාතෘකා ගැනීමට පාවිච්චි කරන මේ ධම්මපදේ කියන පොතේ. මේ ධම්මපදේ කියන පොත සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායේ කොටසක්. ඉතින් බුද්ධ ආගම වැඩියෙන්ම වෙන වෙන භාෂාවල් වලටපත් කරලා තියෙන්නේ මොන පරි මොන පොතද කියලා අහුවොත් ධර්මපදේ තමයි. මොකද ඒක සූත්‍ර පිටකයේ ගාථා වශයෙන් සංග්‍රහ කරපු එකක් විදිහට වගේ පිළිගන්නවා කවුරුත් වගේ. එහෙම නැත්නම් බුදුහාමුදුර අවුරුදු 45ක් අපි සාමාන්‍ය වචෙන් කියන විදිහට 84000ක් ධර්මස්කන්ධයේ දේශනා කරපෙවුවා ගාත බැන්දොත් පිඩු කළොත් ඒක තමයි ධම්මපදේ කියලා ලෝකයාගේ සාමාන්‍ය අදහිමක් තියෙනවා. ඒ නිසා උඟ දෙනෙක් මේක කටපාඩම් කරනවා. ඔය සාමාන්‍යයෙන් බණවර කටපාඩම් කරනකොට සාමනීර කාලේ ඒ ධම්මපදේ පොතත් අඩංගුයි. අපි ඉස්කෝලේ යන කාලේ බුද්ධ ආගම විශේෂයට ඒ ධම්මපදේ ગાථා 25ක් අපිට විෂය නිර්දේශී තිබුණා. ඉතින් ඒකෙන් දෙකක් තුනක් ඒකාන්තයෙන්ම ප්‍රශ්න පත්‍රයට එනවා. ඒ නිසා අපි ඒ කාලෙත් කටපාඩම් කරා ගිහිවා. ඉතින් ඒ වගේම අර කිව් විදිහට විවිධ භාෂාවලටත්පත් කරලා තියෙනවා. ඒ වගේම තවත් මතයක් තමයි සරුවචනාන්තේ දේශනා කරපු සම්මා දිට්ඨි පහක් සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨිය මාර්ග සම්මා දිට්ඨිය ඵල සම්මා දිට්ඨිය කියන. ඉතින් මේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ යමක් හොඳ කළොත් යමෙක් හොඳ ප්‍රතිඵල ලබනවා නරක වැඩක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා අපේ ලැබීම අපි කරන ලද කර්ම අනුව සිදු වෙන දෙයක්. ඒ නිසා කල කල දේ ඵලඵල දේ කියලා අපි සිංහලට වචනයක් හදාගෙන තියෙනවා. ඉතින් ලෝකයේ ආගම් වලින් තමන් කරන දේමයි තමන්ට ලැබෙන්නේ කියලා පිළිගන්න ආගම් දෙකයි තියෙන්නේ. මේ අපි යෙදී ගත කරන බුද්ධ ආගමත් Hindu ආගමත් විතරයි. අනිකුත් සියලුම ආගම් වල තියෙන එක දේව නිර්මාණයක් නැත්නම් දේව මතයක් දෙයයන්ාසික කැමැත්ත. නමුත් Hindu ආගමේ බුද්ධ ආගමේ කියන මේ දෙකේ විතරක් තමන් කරපු දේ තමයි තමන් විඳින්නේ. තමන් වපුරන ලද බීග හැටියට තමයි තමන්ට පලන දාන්න පුළුවන් කියන එක සඳහන් කරලා තියෙනවා. ඒකට කියනවා පළවෙනිම සම්මාදිට්ඨිය. නැත්නම් සමත මේ කම්මතගතා ඥාන සම්මාදිට්ඨිය කියලා. සිංහලෙන් කියන්නේ කලකලදී පළපළදී කියලා. ඊට පස්සේ තියෙනවා සමත සම්මාදිට්ඨිය කියලා භාවනා කෙරුවොත් මාර්ග ධ්‍යාන මාර්ගයට වැඩෙනවා කියන එක. විපස්සනා කෙරුවොත් විපස්සනා ඥාන ලැබෙනවා. මාර්ග ඥාන ඵල ඥානවලදී ආර්ය මාර්ගයටපත් වෙනවා කියලා ඒ ලැබීම් වල මට්ටම් දික්ටි පහක් අනුව විස්තර කරනකොට තියෙන පළවෙනිම කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන කල කල දේ ඵල ඵල දේ කියන තමයි මේ ධම්මපදේ පොත තියෙන්නේ කියලා දාර්ශනික මතයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධාම ඉගෙන ගන්න කෙනෙකුට ධම්මපදේ කියවනකොට එයාගේ පළවෙනි මට්ටමේ මිත්‍යා දෘෂ්ටියක් හැලිලා පළවෙනි මට්ටමේ ඥාන මේ සම්මා දිට්ඨියක් හට ගන්නවා කියන්නේ. ඉතින් ඒක නිසා බුද්ධහකම් හඳුන්වා දීමේදීත් මේ ධම්මපදේ පොත පිටරටියන්ට අන්‍යාගමිකයන්ට හෝටල් වල තියෙලා තියෙනවා. ඉස්ලාම් බුද්ධාම ඉගෙන ගන්න යනවා ධම්මපදි පොත තියෙනවා. නමුත් හොන්තර ගැඹුරින් බැලුවොත් පේනවා ඒක මේ පළවෙනිව සම්මාදිටියට එහා ගිය ගැඹුරකුත් මේ වගේ තියෙනවා. ඉතින් අපි භාවනා කරන අය වශයෙන් විවේකීව සලකා බලනකොට කලකල දේ ඵලඵල දේ කියන එක කියන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන එක ඉක්මවලගේ ගතියකුත් මේ වගේ තියෙනවා. ඒ නිසා Eh, මට හිතුණා මේ ගාතාව අද ධර්මදේශනාවට මාතෘකා කරලා අපිට මේ එදිනදා ජීවිතය අපි හොඳක් කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරකක් කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක තවදුරටත් තහවුරු කරන ගමන් ඊට එහා බණ භාවනා කිරීමෙන් සමථ විපස්සනා භාවනා කිරීමෙන් අපිට සාන්දෘෂ්ටික වශයෙන් මෙලොව වශයෙන්ම ලැබෙකි සමහර ඵල ලබන්න පුළුවන් බවට ආත්ම විශ්වාසයක් මේ ගාතාව කියනට ඇති වෙනවා. ඒ තමයි මේකේ තියෙන්නේ මෙලෝ වශයෙන් යසෝහි වඩතෝ කිනට යස ඓශ්වර්ය වැඩිම සඳහා බුදුහාමුදුර අපිට දීලා තියෙන gedara වැඩ ටිකක්. මෙතන ඉන්න කවුරක්වත් නැහැ. එහෙම යසස ඓශ්වර්ය කියන මේ තප සම්පත් ලබන්න අකමැති කෙනෙක්. හැම කෙනාම මේකට කැමතියි. නමුත් ඒ සඳහා අපි දෙන්නේ එක ක්‍රමයක කරලා නැහැ. එක්කෙනෙක් සැප ලබන්න ක්‍රමයට වඩා තව ටිකක් වෙනස් තව කෙනෙක් කරන ක්‍රමී. ඒ නිසා යද තාරතිරන් තියෙනවා. ඉතින් අපේ ධර්ම සාකච්ඡාව මතක් කරා වගේ එක්කෙනෙක්වත් මැරෙනකොට සතුටුත් නැහැ. අපි විවිධ ක්‍රම පාවිච්චි කරාට එක්කෙනෙක්වත් සතුටු නැහැ. ඒ ඔක්කොම තියේදී පෘථජනයන් අතර මේ විවිධ ජීවන රටා විවිධ කර්මාන්ත විවිධ ආයෝජන තියේදී දැන් ਸਰුවචන් වහන්සේ ਸਰුවඥ මතය අනුව ඉදිරිපත් කරනවා ඒ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නා වූ ඓශ්වර්යය යසස එමන්ට අපි කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න ක්‍රමයක්. ඒ නිසා මේක මේ බෞද්ධයන්ටම කියලා සීමා කරන්න ඕනේ. බෞද්ධයෝ වෙති වැරද්දකුත් නැහැ. බෞද්ධයොත් තව උනන්දු වෙන ඉදිරියට යනවා. ඒ නිසා සැප කැමැති ඇත්තෝ, અભිහෘති කැමැති ඇත්තෝ වෙනුවෙන් බුදුජානන්සේ ලියපු බෙහෙත් තුන්ඩුවක් වාගේ ක්‍රියා වැඩ පිළිවෙලක් මේකේ තියෙන. උත්ථානවතෝ සතිමතෝ යම් කිසි කෙනෙක් ඒ කියනා වූ යසස ඓශ්වර්ය වැඩිවීමට කැමති නම් බහා තබන ලද වීරියක් ඇතුව කරන්න බෑ. පහා නොතබන ලද වීර්යයක්. මේකට කියනවා ආරම්භන ලද වීර්යයත් ආවු කෙනෙක් වෙන්න ඕනේ. දික්තරම අප්‍රමාදී ක්‍රියාශක්තියකින් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක පේනවා සරුවච්ච ධර්මයේ හසුරවන්න හසුරවන්න හැසිරෙන්න හැසිරෙන්න ඒ කෙනා සජීවී ගතියකටපත් කරනවා. ධර්මයේ අනුව හැසිරෙන්නේ නැති කෙනා කුසීත වෙනවා කියලා කියනවා. ධර්මයේ අනුව වැඩ කරන එකන අප්‍රමාද වෙනවා. ඉතින් ඒක නිසා මේ අපේ සිංහලයේ කියන අතේලුව තමයි කටහොල්ලන්න පුළුවන් කියන වගේ මේ ධර්මයේ වැඩ කරනකොට අත පිට අතක් තියන් නිකම් බලන එකක් නෙවෙයි මේකේ තියෙන්නේ. බුදුජාන් වහන්සේ මේ උස්තාවත් ගතියක්, උත්ථානවතෝ කියන වීරියක්, අන්ත අරබලද වීරියක ක්‍රියාකාරකම් පෙන්වනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනානුව බලනකොට බුදුහාමුදුරුවෝ නැත්නම් සර්වචන් වහන්සේම මේ වීරය જાති තුනක් සාර්ථක මගේ පෙන්වලා දීලා තියෙනවා. වැඩක් පටන් ගන්න ඕනේ. අත නෑර ඒක දිගට පවත්තන්න ඕනේ. ඒකේ වශී භාවයක් ඇති කරන ඊට පස්සේ ජය ලබන වෙලාවේදී ඒ කොහොම හරි යහපැත්තට දා ගන්න ඒකට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්ය જાති තුනක් සඳහන් කරනවා. මේ තුනෙන් මේ ආරම්භ ධාතු වීර්ය කියන එහෙම නැත්නම් ආධිකම්මිකයාගේ වීර්ය ගොඩාක් ශක්තිය ඉල්ලනවා. ඒක මේ ගොවිතැනක් කරනකොට අස්සද්දන වෙලා වගේ. බින්නගම හාන වෙලාවක් වගේ. ඒකට ලොකුම යන්තර හරි මහන්සි කසක කියලා මේ රස්සාවට කියන්නේ හරිම කර්කශයි. කර්කශ මොකද මේ පොළොව බින්නක ගන්නකොට පළවෙනි වතාවට වස්සද්ද ගන්නකොට ඊට පස්සේ පළවෙනි හී අහනකොට ගාක් ශක්තිය අවශ්‍යයි වගේ තමයි භාවනා ජීවිතයක් වෙන්න පුළුවන් දානයක් දෙන එකක් වෙන්න පුළුවන් සීලයක් සමාදන් වෙන එකක් වෙන්න පුළුවන් පටන් ගන්නකොට ලොකු ලොකු කැපකිරීමක් කරන්න ඕනේ ඒ පටන් අරගත්ත වැඩේ දිගට කරගෙන යනකොට අච්චරම කැපකිරීම කරන්න ඕනේ ශක්තිය වීර්ය ශිල්පයෙන් ඌරුවෙන් අත්දැකීමෙන් අත්පුරුද්දෙන් අච්චරම ශක්තිය දන්නේ නැතුව දිගට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි පටන් ගත්ත වැඩේ බහා දැබුවොත් ආය පටන් ගන්න ආයෙශරයක් අර වගේම සෑහෙන වියදමක් යනවා. ඉතින් අපේ ගිහි ගෙදර වෙලා තියෙන මේ පටන් ගන්නවා ආය නැතර කරනවා ආය පටන් ගන්නවා ආය නැතර කරනවා ඕදෝද මඩේ දෙමිල්ලක් තමයි වෙන්නේ. ඉතින් හැමදාම පටන් ගන්නවා විතරයි. කවදාකවත් ඒක කරගෙන යන්න හම්බ වෙන්නේ. ඒ නිසා වීර්යය දියුණු කෙනා පටන් ගන්න ලද වැඩේ බහා තබන්නේ නැතුව දිගට ගෙනියනකොට ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අච්චරම ශක්ති වැය කරන්නේ නැතුව අවසාන මට්ටමට යනකොට වීර්ය වීර්ය ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් අවශ්‍ය කරලා තියෙන ශිල්පෙම වැඩේ කරනවා. ඉතින් උඟ දෙනකොට එතෙන්ට ය아가න්න හම්බ වෙන්නේ අතරමඟදී මේ වැඩ අතහරිනවා. ඒ නිසා අපි අර මූලිකවම පටන් ගන්න වැඩේට ගෞරව නොකිරීම නිසායි මේ සංසාරෙ මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ. පටන් ගත්ත වැඩේ දිගට අරගෙන ගියා නම් අපිත් එක්කම සරුවච්චන් ආනන්දසේ පෙරම් පුරන්න ඇති. නමුත් උන්වහන්සේ බුදු වෙලා වැඩ ඉවර කරා අපි අතරමැග බහා දැබුවා. විවිධ විවිධ කරුණු කියලා අතරමැද බහා තබපු නිසා අපට හම්බුනේ නැහැ. ඒක නිසා දැන්වත් අපි තීන්දුව කරගන්න ඕනේ උතර කැසපට ගන්නගෙන ගත්ත වැඩේ දිගට කරගෙන යාම සඳහා කරන නැත ඒ වීරට කියන උත්හා උත්සාහවන්ත භාවයේ උත්හානවතෝ ඒ උත්සාහවන්තකම අවශ්‍යයි. ඉතින් කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ උත්සාහ නොකරන කෙනෙක්. නමුත් මේ උත්සාහ කරන දේවල් විවිධයි. හරියට මේ ශරුවචන් වහන්සේ ඓශ්වර්ය බලාපොරොත්තු වෙන ලබා දෙනවා කියලා සහතික වෙන ක්‍රමයේදී උත්සාහ කරන වෙලාව තමයි ඒයදෝම තමයි මෙතන උත්ථානවතෝ කියලා කියන්නේ. ඉතින් උත්ථානවතෝ කියන එකත් එක්කම සතිමතෝ යෙදিলা තියෙනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම කතා කරනකොටත් මේ පිළිවෙල තමයි සද්ධා විරිය සති. වීරිය තමයි මේ සතිමත් වීමට ආසන්න කාරණා. වීරිය නැති කෙනාට සතියක් වඩන්න බෑ. එයා ගොඩාක් නිදහසට කරුණු කියලා මට අරක නිසා නැති නිසා මේක නිසා නිසා කියලා තමන් කරගෙන යන වැඩි බහතවනවා. නමුත් වීරිය වැඩිම මුල් කරගෙන සතිය යොදන කෙනාට තේරෙනවා මේ සතිය නිතරම ළඟ ඉඳලා අර වීර්යයට ආවඩන්න ඕනේ. එතකොට තමයි වීර්ය දිගට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය වැඩිීමේ ප්‍රයත්නයක් විදිහට අපි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිය පිහිටව ගන්නයි කියලා හිතමු. උපදේශයක් හරියට ලැබිලා විවේකයක් ලැබිලා තව උපාසක පිරිසකුත් ඉඳගෙන සීලකෝ සමාදන් වෙලා හොඳට පටල වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා අපි සිහිය පිහිටව ගන්නවා. ඒවත් ඊගා චිත්තක්ෂණයේ මේක සිහිය පිහිටාවිද නැද්ද කියන එක අපිට වග කියන්න බෑනේ. ඒ නිසා මේ පිහිටුවා ගන්නාලද සීලය සමාවෙන්න සතිය ඊගා චිත්තක්ෂණයේ පවත්තන්ඩ ඒට වෑයමක් අවශ්‍යයි. මොකද ප්‍රകൃතිය නෙවෙයි සීය කියන්නේ. සීය කියලා කියන්නේ බුදුහාමුදුරු කියපු නිසා අපි කරන දෙයක්. එනිසා ඒක ඉස්මතු කරගත්තට පස්සේ මේ වගේ උලංග වදින තැනක පහනක් පත්තු කරලා පස්සේ ඒ පහන් දැල්ල නිවෙන්න දෙන්නේ නැතුව රකින්න අපි අතවත් රුකුල් කරන්න එපායි. එහෙම නැත්නම් චිමිනියක්වත් දාන්න එපායි. නැත්නම් වටේට බිත්ති හරි බඳින්න ඕනේ. ඒ නැත්නම් පහන් දැල්ල නිවෙනවා. ඒ වගේම පහන් දැල්ල සෞඛ්‍ය සම්පන්න දැවෙන්නෙත් නැහැ. ආන්නේ වගේ මේ සතිය පිහිටුවා ගන්නවා කියන එක එකක්. අපි ඇත්තට මේ වගේ වැඩමුළුවේදී උදාහරණ බලාපොරොත්තු වෙන්නේ සතිය කියන කන්තුල දෙන එක විතරයි. සතියක පිහිටුවා ගන්න, ඒක දිගට ගෙනියන්න මෙහි එන මාසෙට මාසෙකට දැරක් ඇවිල්ලා සතිය පිටලා හරියන්නේ නැහැ. ඒක දැනගෙන ගෙදෙට්ටත් ගිහිල්ලා ගෙදරදිත් පුළු පුළුවන් තරමේ ටික ටික කරනවා නම් ඒක නිකන් හම්බ වෙන එකක් නෙවෙයි. නිකන් හම්බ වෙන කාමයට අවශ්‍ය දේවල් නම්. නමුත් මේ කාමයට විරුද්ධව යන ගමනට අපි ඒකට යෙද වෙන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. එලඹිලා පෙලඹිලා වැඩ කරන්න ඕනේ. නිසා මේ උත්තානවතෝ සතිමතෝ කියන දෙක පිළිවටම තමයි සරුවචනාංශය සඳහන් කරලා තියෙන්නේ. ඒක ආධුනිකයට තේරෙන්නේ නැහැ. ආධුනිකයා මේ සතිය පිටව ගන්න බැරුණේ ළඟ ඉන්න කෙනා කහින් නිසයි කියලා හිතනවා. එහෙම නැත්නම් වහින නිසයි කියලා හිතනවා. එහෙම නැත්නම් පරණ කර්මයක් කියලා හිතනවා. එයා දන්නේ ඒව කීකේ ඉඳලා හරියන්නේ මේ වැටෙන වැටෙනකොට සතිය නැවත නැවත මතු කරලා තියලා තමයි සතිය දිනු කරගත්ත හැම කෙනාම දිනු කරලා තියෙන්නේ. ඒ නිසා අප්‍රතියත ධෛර්යයකින් නැත්නම් උත්සාහවත් ගතියකින් උත්හානවතෝ කියන විදියට වැටෙන්න වැටෙන්න නැවත නැගා හිතවන්න පුදුමාකාර විදියේ ඉවසීමක් තලසුණාකමක් සංසාර බයක් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඉතින් ඒකෙදී අපි දෙන්නේ එක සමාන නැහැ. අපි එකම්මගේ නිවුන් දරුවෝ වුණත් දෙන්නේගේ වීර්ය සමාන නැහැ, සතිය සමාන නැහැ. ඒ අපි නිතරම බලන්න ඕනේ මට තියෙන මේ මොළ ධාතුවේ කල්පනා කිරීමේ ශක්තිය මම මේ සංසාරේ කොට වෙන වැඩේ වීර්ය කොච්චරක් කරනවද? ඒ වගේම ඒ සඳහා සතිය ජීවිතේ පරියන්ක කරන වෙලාව සක්මන් කරන කොච්චර එළඹිලා තියෙනවද කියන එක වග කිව්වොත් පොත් තබා ගැනීමක් කළොත් දියුණු වෙනවට බවට වග බලා ගත්තොත් මේ ඓශ්වර්ය සහ යසස වැඩෙනවා කියන එක අනිවාර්ය හේතු ධර්මයක්. නමුත් ඒ දේවල් නැතුව අපි මේ ප්‍රාර්ථනා කරාට මට අසවල් අසවල් සප ලැබේවා අසවල් අසවල් දී ලැබේ කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්න අදාළ හේතු කාරණා තියෙන නිසා පළවෙනි කාරණා දෙක සරුවත්යන් සඳහන් කරන්නේ උත්හානවතෝ සතිමතෝ උත්සාහවන්ත වූ සතිමත් කෙනා සුචිකම්මස්ස නිසම්මකාරිනෝ එයාට කල යුතු නොකල යුතු කියලා දෙකක් තියෙනවා දේවල් වල යුතු අයුතු කියලා දෙකක් තියෙනවා. මේ තිරිසනාට එහෙම එකක් නැහැ. සදාචාරයක් නැති විණයට එහෙම එකක් නැහැ. ශීලයක් නැති විණයට එහෙම එකක් නැහැ. නමුත් සීලේදී අපිට ගෝචර අගෝචර නැත්නම් ගෝචර සම්පජාඤ්ඤය කියන එක භාවනා කරන වෙලාවේදී හිත ඇතුලේ තියෙනවනම් සුචි කර්ම. හිත බාහිර දුවනවනම් ඒක ඉතින් අසුචි. අසුචි කියන්නේ මල මල වලට. ඉතින් සුචිකම්ම කියලා කියන්නේ පුළුවන් තරම් හිත අර මම දැන් මෙතන කියන එකේ නැවත නැවත පිහිටවන්න ඕනේ. ඒ වගේ තමයි පිහියක් ගන්නකොට, ගින්දරක් පත්තු කරනකොට, මේ හැම කටයුත්තටම අනුග්‍රහ කරන දේවල් තියෙනවා, කරදර කරන දේවල් තියෙනවා. යෝගාවචරයා උප්පත්තියෙන් මේ ඥානෙ ලබන්නේ නැහැ. සත්පුරුෂයන් ඇසුරු කරලා බණ අහලා කලපුරුද්දෙන්ම තමයි මේක මං කළ යුතු දෙයක්, මේක මං නොකළ යුතු දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට ඕනම ශිෂ්ටාචාරයක ඕනෙම සංස්කෘතියක තියෙනවා විරිත් සිරිත් කියලා සිරිත් විරිත් කියලා දෙයක්. කළ යුතු නොකළ යුතු දෙයක්. ආන්න ඒ දේ දන්නේ නැත්නම් ඒ මනුස්සයා කොච්චර හම්බ කරත් කොච්චර සීලයක් තිබ්බත් ශ්‍රද්ධාවක් තිබුණා කොයිලා කැඩලා ඉඳන්නේ. නිසා යා සුචිකම්ම කියන එක තහරි වැඩ කියන එක තේරුම් ගන්නාසුළු කෙනෙක් වෙනකොට මේකට ගැඹුරෙන් මේකෙන් කියවන්නේ බය ලැජ්ජ දෙක. පවක් කිරීමටදී බය සහ පවක් කිරීමටදී ලැජ්ජ දෙක. ඉතින් ඒක සමූහයක් වශයෙන් අපි එනකොට අපි කිව්වොත් දැන් මේ ශාලාවට අපි ආපුවාම මේක ඇතුළේදී අපි මේ මේ විදිහට හැසිරෙන්න ඕන කියලා අපි සම්මත කෙරුවා නම් එක්කෙනෙක් ඒ නීතිය කඩපුව ගමන් අනිත් ඔක්කොටම රිදෙනවා. ඒ මනුස්සයගේ හිතලා කරනව නෙවෙයි නොදැනුවත්කමෙන් කෙරෙන්නේ. නමුත් ඒකට නොගැලපෙන දෙයක් කෙරුවොත් අනිත් හැම කෙනාටම කරදර වෙනවා වගේ Taman දැනගන්න ඕනේ තැනකට ගියාම වැඩක යෙදලා ඉන්නකොට ගැළපෙන තේ මොකද්ද? අපි දන්නවා කමතට ගියාම කමත් භාෂාව කියලා එකක් තියෙනවා. පන්සලට ගියාම පන්සල් භාෂාව කියලා එකක් තියෙනවා. උසාවියට ගියාම උසාවි භාෂාව කියලා එකක් තියෙනවා. ළමයි ශ්‍රී ලංකාවට ළමයින්ගේ වෙන භාෂාවක්. ඒ තැනට හෙල්පෙට කටයුතු කරන්න බැරි නම් අපි ඌර දවල් 26 ඌර දවල් හැරුවා වගේ නොමනා තැන් වලට කියලා නොමනා දේ කටයුතු කරනවා. ඒ නිසා අපි සුචිකම්ම දැනගෙන නැත්නම් වෙන විදිහට කියනවා අනුන්ගේ රුචි අරුචිකත්වයකට අනුන්ගේ මානසිකත්වයට කිසිසේත්ම බාධා කරන්න එපා. බාධා කෙරුවොත් ගෙවන්න වෙනවා. අපි යම් තැනකට ගියා නම් මගෙන් අනික් කෙනෙකුට හුලකින්වත් කරදරයක් වෙන්න බෑ. වුණොත් සමාවිල්ල ගන්න අපි කොච්චර ලොක්කෙක් වුණත් කොච්චර gedara අයිතිකාරයා වුණත් තැනට ගැලපෙන විදිහට වැඩ කරන්න දන්නේ නැතිකම තමයි අද මේ තාක්ෂණය කොච්චර දියුණුනත් අද අර පරණ සිංහල ගොවියා මඩවද ගත්තා රජකමට සුදුසු කිව්වා වගේ අද ඔය කොච්චර උගතෙක් වුණත් තැන්ට ගැලපෙන්න වැඩි කරන්න දාන්න. ඒ මොකද එයා ළඟ මේ උත්හානවතෝ සතිමතෝ නෑ. එයා සතිමත් නම් සතිමත් පුද්ගලයාට මම මේ දෙයට අකමැති නම් අනිත් එක්කනා මගෙන් ඒ දේ එක වෙනවට කැමති නෑ. අන්නේ කියන ඥාණය අපට පහළ වෙන්නේ හිත ඇතුලේ තියාගෙන හිටියොත් විතරයි. නිතරම Tamange හිත ඇතුලේ තියාගෙන හිටියොත් භවනාට මේ දේ ගැළපෙනව නොගැළපෙනව කියලා තේරෙනවා. එහෙම නැති කෙනා අන්ධ අලියෙක් කැලේ කැවිදින්නවා වගේ. යانے යන තැන හැප්පෙනවා. මොකක්වත් තේරුමක් නැහැ. ඒ නිසා අපි මේ සුචිකම්ම තමයි ගෝචර භූමිය තමයි සම්පජාඤ්ඤය කියන එක උප්පත්තියෙන් ලැබෙන එකක් නෙවෙයි ශික්ෂාවෙන් ලැබෙන දෙයක්. ඒ සුචිකම්මය යුතුයයිතු දැනගතතර පස්සේ අයුතු අවඩ නොගැලපෙන දේ අයින් කරලා සුදුසු කර්ම සිද්ධ නොවන කුසල පැත්තට යෙදෙන එක මුලින් අනිවාර්යයෙන් මෙහෙවන්න. ඒක කියනවා අන්ධකාරේ පොළව යට වැවෙන මුල ඕජාව තියෙන තැට්ටෙත් නේ අදින්නේ. තෙත තියෙන දිහාවට නේ දුවන්නේ. ඒ නිසා මුලක් කවදාකවත් ඍජුව දුවන්නේ නෑනේ. ඒ වගේ තමයි නිතරම කල්පනා කරන්න ඕනේ. මගේ මේ ජීවන රටාවේදී මම කොච්චරක් දුරට සත්පුරුෂෝ ඉදිරියට නැමෙනවද? කොච්චරක් දුරට සද්ධර්මයට නැමෙනවද? පින්නට නැමෙනවද? එහෙම නැත්නම් මම ලේසියට පාසුවට සාමාන්‍ය ඉදරම් පිටීමට යනවද කියලා. ඒ සුචි කර්මයට නිසිදේට වෙලාව හම්බ වෙච්ච බුද්ධ ශාසන ලැබිච්ච වෙලාවේ manussත් පටිලාභේ තියෙන වෙලාවේ සද්ධර්ම ශ්‍රවණයක් තියෙන වෙලාවේ ක්ෂණේ ලැබිච්ච වෙලාවේ මේ පිස්සු පිහාට්ට වාගේ නැත්තම් මේ තිරිසන්නු වාගේ ආතපාත නැතුව දුවන් නැතුව මේක සම්පාදනය කරගන්නවා කියනකට කාටවත් දොස් කියන්න එපා. ඒකට 100%ක්ම තමයි වාක්‍යන්න. ඔය කවුරුත් අපිත් එක්ක කරටක් දාගෙන ගියාට මරණින් එහා පැත්තට කවුරුත් එන්නේ නැහැ. එතෙන්දි ගියාට පස්සේ අනාතයි. ඒ නිසා මේ ඉන්නකන් තියෙන යුතුයකම් ඉෂ්ට කියලා එකයි. නමුත් තමන්ගේ ආධ්‍යාත්මයට තමන් වග වෙනවා කියනකොට ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් හොඳ නරක දෙක තේරෙනවා නම් අපි පුළුවන් තරම් අර කුසල පැත්තට හොඳ පැත්තට අනුග්‍රහ කරන කටයුතු කරන්නේ නැතුව ඒකට නිදහසට කරුණු කිව්වට යම රජුරු අපිත් එක්ක කිසිම ගණදෙනෙකුට ඉන්නේ නැහැ. යම රජුරු අහනවලු ගියාට පස්සේ උඹට මේ නිමිටි මං එවලා තියෙනවා. ඒ නැත්තම් නිදර්ශන පෙන්ලා තියෙනවා. ඒ තියෙද්දිත් එව්වත් දැක දැක ඇයි මේ ඊර්ෂ්‍යාකම් කරන්නේ? ඇයි මේ තණ්හා වැඩ කරන්නේ? ඇයි මේ අනුන්ට මේ තෝතෝ වරපල කියලා පොඩු මුගුරු අරගෙන කලබල කරන්නේ කියලා සලකා බලන්නේ කියලා. ඒක නිසා සතිමත් කෙනාට නැත්නම් මේ සතිපට්ඨානේ පිහිටන කෙනාට කිලින්ම හරි වැරදි හොඳට තේරෙන්නේ නැහැ ඉස්සල්ලා. නමුත් කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ මට යමක් හොඳ නැත්නම් ඒක කාටවත් හොඳ නැහැ. මට යමක් හරිනේ කොක්කොටම හරි. එහෙම නැත්තම් හිතන්න පුළුවන් මේ භාවනා කරන අපි අතරේ ශරීරයෙන් වෙන් වුණාට එක හිත තියෙන. අපි මේ නන්නතරෙන් දේසොලින් ආපු පිටකංකාරය වගේ පෙනුනට භාවනා කරන්න කරන්න පේනවා අපි කයෙන් වෙන්ව විසුවට එක හිතින් ඉන්න නිසා මට මේකෙන් හිතර දෙනවා නම් අනිවාර්යයෙන්ම අනිකනගේ හිතර දෙනවා. ආන්නේ විදිහට දැනගෙන මගේ හිතම තමයි මගේ චෞදරටක් තියෙන කියලා වගේ එකට භාවනා කරන අතර සමගිය පිනිස ඒකට භාවනා කරන අයට ගැළපෙන දේ කරලා දෙන්න භාවනා නොකරන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. නිසා භාවනා කරන කෙනා අනිත් එක්කනට භාවනා මධ්‍යස්ථානයේදී ගැළපෙන සූරවට වැඩකරන සෑහෙන කාලයක් යෝගාචරය ඇසුරු කරන්න ඕනේ. බණ භාවනා කරන්න ඕනේ. බණ භාවනා කරනකොට තමයි වැටහෙන දේ පිළිබඳව වග වෙන්න ඕනේ. එතකොට කළ දෙයට අනුග්‍රහ කළ යුතුත් නොකල යුතුයට අනුග්‍රහ නොකිරීමටත් මේ කරන දේ ඔය අපේ කිසිම පාසල් විෂයක උගන්වන්නේ නැහැ. මේ බාලාංශ පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා කිසිම තැනක නැහැ. එතන තියෙන්නෙම කඩා වඩාගෙන කණ එක විතරයි. මොන જાතින් හරි කඩා වඩාගෙන කන්න පුළුවන් නම් ඒකක් දිනු. ඉතින් ඒක නිසා අද ශිෂ්‍යයෝ ගුරුවරයාට වෛර කරනවා කියන එක ඉබේම සිද්ධ වෙනවා. ගුරුවරට කරු කරනවා කියන එක ඉස්සර දර්දී ඇදලා දිසාපාමකට ගෞරව කරපු කාලයක් තියෙන. දැන් නෑ. දැන් හැම තිස්සෙකම ශිෂ්‍ය ගුරුන්නාන්සලත් එක්ක කරන්න. හැම දරුවෙක්ම අම්මලා තාත්තලාත් එක්ක කරන්න. හැම රටවැසියෙක්ම රට්ටිරුත් එක්ක කරන්න. ඒ මොකද ඒ ඒ සදාචාරය කියන එක නැත්නම් බයලජ්ජාව කියන එක නැත්නම් අනුන්ගේ හැඟීමට කරන ගෞරවය පාවදීලා අපි රුපියල් 7 වලට ඩොලර් වලට නැමෙට ගියාම අපේම අපිම වඩන දේ අපිට කාටතර පිණිස හිටිනවා. ඉතින් මේකට දීලා තියෙන yaadena උත්තරේ තමයි සරුවච්චන් වහන්සේ තමන් තමන්ගේම රුචි අරුචිකන් ටික හැඟුම් ටික දිහා බලලා හොඳට ඒක විෂදව දැනගෙන ඒ දේ අනුව අනුන්ට හිරියර කරුවොත් තමන්ටත් ඒක වෙනවා. ඒ නිසා අපි අනුන්ගේ හිත මගේ හිත කරගෙන ජීවත් වෙන්න ඕන කියලා මේ කල යුතු දේ නොකල යුතු දේ පිළිබඳව දැනගෙන කිරීම බටහිර දකින්නවත් නෑ. බටහිර තියෙන්නෙම පුළුවන් තරම් පොතේ ලියවිලා තියෙන ආර්ථික ලාභ ලැබීම සඳහා යන ක්‍රමයක්. ලංකාවේුණත් කොළඹ පළාත් වල බොහෝම පිරීලා. මේ ගංගෙවල් වල තමයි ටිකක් හරි තියෙනවා නම් තියෙන්නේ දැන් ඒකත් හරියට විශ්වාස නැහැ. මේ රුපියල් සතවලට මනින් නැතුව ඒ පරණ තිබිච්ච අගයන් ආඩම්බරයෙන් උන්ට වැඩකරන ඉතාමත්ම අවශ්‍ය යුගයක් අද ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක අමු කඳුරු හොයන්න වගේ අමාරු වෙලක් වෙලා තියෙනවා. නමුත් මේකේ හිතේ නැති එකක් නන් නෙවෙයි. අපි අහිංසක නැත්තම් අපි කවුරු හරි අවස්ථාවාදී වෙලා හුර කන්න බෑ. මිරිකලා ගන්න බෑ. ඉතින් ඒ මනුස්සයා මිරිකෙන්නේ කොයි විදිහටද? ඒ විදිහට තමයි මිරිකෙන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ සුචි කර්මන්තේ හරි වැඩේ නිසම්මකාරීනෝ නිතරම ඉදලා කටයුතු කරන්න ඕනේ. අනුන්ගේ හිතක් පෑරෙන්නේ නැති වෙන විදිහට, අනු සූරාකන්නේ නැති විදිහට ඒ කටයුතු කරනකොට සම්මා කම්මන්ත කියලා එකක් තියෙනවානේ. කරන කාරණාවෙන් Taman කවුද කියලා පේන. කොකා ඊලෙනකොට පේනවා කන කොකාද කොයි කොකාද කියලා. වගේ අපේ ක්‍රියාකාරකම් වලදී කාවුවත් සූර නොකරන වැඩපිළිවෙලට කටයුතු කරන අතරේ සංඤ්ඤා සංඤ්ඤතස්සත ධම්ම ජීවිනෝ මේ අටුවාතයන් වහන්සේ කියනවා මේකෙන් කියන්නේ සම්මා වාචා සම්මා ආජීව දෙකක් තියෙනවා අපි කතා කරන වචන දුර කල්පනා කරන්න ඕනේ වචන එළියට ගියාට පස්සේ ගන්න බෑ නිසා අනවශ්‍ය විදිහට කතා කරන්නේ නැතුව අරසා කෙරුවොත් භාවනාවේ තමන්ට විවේකී ලැබේ හුදේකලාව ලැබෙන නිස්සද්ද භාවය ලැබේ නිතරම කතා කරගෙන ඉන්න එකනට භාවනාවට වාඩි වුණත් අනුන්ගේ සද්දත් බාධා කරනවා ඇතුළත කතාවත් වැඩි ඒ නිසා සතිමත් පුද්ගලයෙක් ඇර එහෙම නැත්නම් ඒ විදිහට එලෙම්බසිටි 100ක් ඇති කෙනෙක් ඇර තමා විශ්ීම තමන්ගේ වචනය ක්‍රියාව ජීවන රටාව පාලනය කරගත යුතුයි කියලා තමා විශ්ින් තේරුම් ගන්න ඒක තේරුම් ගන්න එක අද වාල්කමක් විදිහට වගේ තමයි ලෝකයා සලකන්නේ. නමුත් ਸਰවඥාන්සේ පෙන්වන්නේ තමයි සතිමත් නම් පරණ කරන කර්ම වලට දැන් ගෙවන්න වෙයි. ඉස්සරහට කාය දුස්චරිත, වචී දුස්චරිත, නොකර බේරා ගැනීමට නම් වර්තමානයේ සතිමත් වෙලා කියන කරන දේ පිළිබඳව පොත් ලැබීමක් වගවීමක් කටයුතු කරන පටන් අරගත්තොත් අපි කියනවා කාය සුචරිත වචී සුචරිත නැත්තම් සීල ශික්ෂාව කියලා කියනවා. ඒ නිසා මේ සතියෙන් යුක්ත නැතුව කරන සීලයට සීලබ්බත පරාමාස කියලා කියන්නේ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ හතර වටින් ගිනි ගොඩවල් හතරක් ගහගෙන අවුගතපතප ඉන්නකොට නිවන් දකි කියලා හිතනවා වගේ. නැත්තම් බල්ලෙක් වගේ වකුටුලා බුදිය ගත්තට පස්සේ බලවෘත්තිය රැකුවොත් නිවන් දකි. හරකෙක් වගේ බිම දාන දෙයක આવොත් නිවන් ලැබෙ කියලා ඒ දවස්වල තිබිලා තියෙනවා අජ වෘත, ගෝ වෘත, සුනක වෘත කියලා. ඒවට කියනවා සීලබ්බත පරාමාස කියලා. මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ වගේ මේ බල්ලෙක් වගේ හැතිලා නිවන්න පුළුවන් එකක් නිවන් දකින්න එකක් නෙවෙයි සීලයක් රැක්කොත් මෙන්න මේ ආනිසංස තියෙනවා කියලා තේරෙනවා. බුදුනාසේ hina වෙලා කියනවා යම් කිසි කෙනෙක් බල්ලෙක් වගේ දුෂ්කර ක්‍රියා කරමින් අවංකව හැසිරුණොත් ඊගාවත්මේ අනිවාර්යෙන් බල්ලෙක් වෙයි කියන. ඒකෙන බය වෙන දෙයක් නැහැ. අපිට දීලා තියෙන සීලය එහෙම මේ වෘත රැකීමක් නෙවෙයි. එහි මේ සීලය රකින්නේ අනුන් අකමැතිනම් හිරියර නොවිදින්න විඳින්න විඳින්න සූරකෑමකට ලක් වෙන්න මම ඒ දේ කරන්නේ නැහැ. ඒකෝට මටත් ඒක ලැබෙන නිසා මේ සතිමත් පුද්ගලයාට ලැබෙන කණ්ණාඩියේ මෝන බලපුවම තමන් පේනා වගේ ලැබෙන පිළිබිඹුව ප්‍රත්‍යවේක්ෂාව තමයි අපි දවසට කොච්චර අනවශ්‍ය වචන කතා කරනවද කියලා දැනෙන්නේ. අපි දවසකට අනවශ්‍ය කොච්චරක් එක එක වැඩ කරලා බොරුවට මහන්සි වෙනවද? කොයි වැඩේට Tamanට සුගතියකට නිවනකට සත්‍යයකට උදව් වෙන්නේ කියලා බැලුවොත් අපි කරන වැඩ ගැන කිසිම විදියක මතක දටහනක් නැහැ පොත් ලැබීමක් නැහැ. ඒ නිසා සත්‍ය නිර්වචනය කරනකොට ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතාය බොහෝ කලකට කරන ලද්දදී බොහෝ කලකට පිට ආසන ලද්දේ හොඳට මෙනෙහි කරන්න පුළුවන්. එයා දන්නවා මේ වැඩේ මම අරවලට වැරද්දුවා නම් වැරද්දුවාමයි ආයේ දියබරු කිව්වට කටබරු නොකිය ඉන්නේ නැහැ. ඊට පස්සේ ඒක හැදෙන්න හදනවා මිසක්කා එයා වංචනික වැඩ ചാටු කතා කතා කරන්න යන්නේ මේක ගුණයක් නියතමානී බවක් තමන්ම කන්නාඩි උපිට ඉදිරිපිට ඉඳ ගැනීමක් වාටපත් වෙන්නේ මම දැකලා තියෙන මේ ලෝකේ සත්‍යමත් පුද්ගලයාට විතරයි. අනිත ඔක්කොම හිතනවා මේ මං කරන වැරදි අනුන්ට නොපෙනී කියලා. එනතම් මගේ ගුණ අනුන්ට නොපෙනී කියලා. ඊයගේ එයා කරන දේ හරිද වැරදි කියලා බලන්න බෞද්ධම වෙන්න ඕනේ නැහැ. ඉදිරිපිට ප්‍රාත්‍යහාරය වෙන්න ඕන ඕන කෙනෙකුට තේරෙනවා මේ යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක තේරෙනවා. ඒ නිසා ඒ සංවේදී භාවයෙන් කටයුතු කරොත් තමන්ට නිතරම වෙන්න තියෙන බොහෝ අකුසල කර්ම නොවි වළක්වා ගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඒක අපි විසින් අපිට කරගන්න හිතසුව සැලකීමක්. අත්ත කුසලයක්, අත්ත සිද්ධියක් කියලා කියනවා. අපි හිතනොනම් අපේ අත්ත කුසලයේ අත්ත සිද්ධිය සල්ලි වල තියෙන්නේ වෙන ලාභ සත්කාර සම්මාන වල සීලකේ තියෙන කියලා ඒ බොරුව රැකෙන්නේ මරණ මොහොත දක්වා විතරයි. මරණය යාර පැහැදිලිවම පේනවා. ඔය කියන දේවල් ඒකට බලංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්නකොටම මේ අපි ඔක්කොම තියෙන එක හිතයි. කයෙන් විතරයි වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා හිතතලලා නොතලේ Taman හිත නොතලේ කියලා හිතන්න බෑ. ඒ නිසා හැම හැම කෙනෙකුටම ඒ නිසි ගෞරවය, manussකම දීලා කටයුතු කිරීමට බුදුහාමුදුරගේ උදව් කරපු ආදර්ශයක් වෙන එකම ශාස්ත්‍රුන් වහන්සේනමක් නැහැ. උන්වහන්සේ නිසා මම මිනිස්සෙක් කියලා කියමින් එක්කෙනෙක් නිවන් දක්කන්න සමාහට හැතැම්ම 15 20 බයින්. ඒ ධර්මතම තමයි සක්විති රජකමක් හම්බෙන්න තිබුණ රජපැටියෙක් රජකී අතහැරලා ඇවිල්ලා හිඟා කාලා ජීවත් වෙලා මිනිස්යන් අතරට ගිහිල්ලා සත්‍ය ධර්මයේ සර්වඥතාඥානෙ ඉහෙළම තියේදී අසුචි කද ඇදගෙන යන පොඩි ළමයා ළඟට ගිහිල්ලා ඒ ළමයා ගොඩ දාන්න තරමට බුදුහාමර විවේකී තිබා. ඒ ඒ manussකම ඒ manuss බුදුහාමරගාචරන manussකම උන්වහන්සේ ඒ බුදු ගුණේ වැඩි කරන්න උදව් කරලා තියෙනවා. ඒ ඕනම කෙනෙක් මේ සභාවේ ඉන්න හෝ ඇසුදුටු කවුරු හරි අතර මේ නිහතමානීකම ඒ manussකම මතු වෙනකොට මේ අරහං ගුණේ තියෙන බුදුහාමුදුරුවෝ ගාව විතරයි කියලා හිතන නරකයි මාතුලක් තියෙනවා මම අහිංසක වෙනකොට මම සතිමත් වෙනකොට මම අනුන්ගේ සැප කැමති කෙනෙක් බවට පත් වෙනකොට මම පිටුලත් බුදු ගුණ එනවා ඉතින් ඒ නිසා ඒ විදිහට දැකලා දැනගෙන බුදු ගුණ Taman තුල වැඩෙන විදිහට කටයුතු කරන්න නම් මම මගේ ජීවිතේ මම දැක්කේ ওই භාවනා ක්‍රම ඔක්කොටම මුල් වෙන්නේ බුද්ධානුස්සතියට මුල් වෙන ධම්මානුස්සතියට මුල් වෙන සංඝානුස්සතියට මුල් වෙන ආනාපාන සතියට මුල් වෙන අසුබ සතියට මුල් මේ සතිය කියන එක අල්ලගත්තා නම් ඔය සේරම මිටට ඇල්ලුවා වෙනවා. සේරම එක මිටට ඇල්ලුවා වෙනවා. එහෙම නැතුව අපි ඔක්කොම කරත් මේ තාමවත් දන්නේ නැත්තම් සතිය කියන එක ඒ කියන්නේ කියන්න තියෙන්නේ මට මගේ කතාව නෙවෙයි වෙන කෙනෙක් කියාපු කතාවක් ඒ නිසන් වලට එනවා සමහරට දවස් 10 භාවනා කරන්න කට්ටිය. දැන් මේ දවස්වල තියෙන භාවනා දවස් 14 එකක්. ඉතින් දවස් 14 ඉල්ල යනකොට අන්තිම දවසේ ආනවා ස්වාමීන් වහන්සේ මේ සතිය කියන්නේ මොකද්ද? මට වහකණ්ඩ හිතෙනවා යකෝ මේ ගුර පැලෙනකන් කතා කරලා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියලා දෙන්න හදනවා. එතකන් ඉඳලා යන දවසේ කියනවා දැන්වත් කියලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ ගෙදර ගිහිල්ලා හරිවත් කරන්න සතිය කියන්නේ මොකද්ද කියලා. ඒකට මයි ළඟ පරිවර්තනයේ මට උදව් කරන්න හිටපු කැපකාරයෙක් ඉන්නවනේ ඔබ වහන්සේ විතරක් නෙවෙයි ඔබ වෙලා තියෙන්නේ මේ ඉන්දියාවේ තියෙනලු කතාවක් හැන්දෑව ඉඳලා උදේ වෙනකම්ම රෑනිදිම රාන රාමායනේ බලනවා බලපු හන්දට අහන මේ රාම සීතගේ කවුද කියලා පහුවෙන්ද උදේලු අහන්නේ මුළු නාඩගම බලලා තාම දන්නේ රාම සීත දෙකවත් දන්නේ නැහැ. එහෙම තමයි අපේ වැඩ. ඒක නිසා සතිය කියන එක දන්නේ නැතුව භාවනාවක් ගැන කතා කරන්න හදනවයි කියනකොට ඉතින් මට හිතෙනවා මේ ඉබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙන්නේ කොහොඳයි කියලා. ඒක කොහොම වෙතත් ලංකාවේ බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනා සතිය දන්නේ කියලා අහන්න බෑ. වහ කණ්ඩ හිතෙනවා. මුන්දල සිංහල බුද්ධ ආගම රකින්න ධර්මද්වීපේ කොඩි දාපු ඇත්තෝ. අහන්න බෑන කතා කරලා සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ මේ සතිපාතල වැඩ කරගෙන යනකොට ඉතින් විවිධ විදියෙන් මේක අඳුල්ලා දෙන්න හදනකොට මේ සමහර කිනෝ සතිය මේ මේ දේවල් වලට පාවිච්චි කරනවා. මේක මේ නිවන් දකින්න නෙවෙයි පාවිච්චි කරන්නේ ලෙඩ රෝග සුව කරන්න හදන නිසා සතිය උගන්නන්න යන්න එපා. ඒක නිවන සඳහාම වෙන සතිය උගන්නන්න යන්න කියලා මේ සමාජලට මට චෝදනා එනවා. ඉතින් මං කෝ ඔයගොල්ලෝ කොච්චර කිව්වත් මට තාම එක ශිෂ්‍යයෙක්වත් අහුවෙලා නැහැ ඉස්කෝලේක. සතිය කියන්නේ මොකද්ද බබා කියලා කිව්වහම උත්තර දෙන්න පුළුවන් ළමෙක් හම්බෙලා නැහැ. කොච්චර දහම් පාසල් ගිහිල්ලා තිබුණත් කොච්චර ධම්මාචාර්ය පාසලලා තිබුණත් ගුරුවරයා දන්නෙත් නැහැ. ඒ නිසා මේක ලෞකික දෙයට හෝ කමන්නේ ලෝකෝත්තර දෙයට හෝ කමන්නේ මේ සතිය කියන එක මොකද්ද හරිවත් කියලා දෙන්න පුළුවන් නම් ඊමණසේ කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ තමයි කොච්චර සැරසිලි කරලා බැලුවත් Tamanට Tamanගේ කණ්ණාඩිය දිහා බැලුවේ නැත්නම් සැරසිල්ල හොඳද නැද්ද කියලා කියන්න බෑ. රූපලාවන්‍ය කොච්චර જાති කරත් රූපලාවන්‍ය කරන එකන කොච්චර ලස්සනුණත් ඉවරන පස්සේ කණ්ණාඩි ඇල්ලුවේ නැත්තම් Tamanගේ බුණට කොහොමද දන්නේ යකාට ඇන්දද මොකාට ඇන්දද කියලා. ගේ සතියේ නැතුව කරන මේ වැඩවල මට පේනවා මේ අන්ධකාර ගතියක්. මට පේනවා මේ අන්ධ අරිය කැලේ යන්න හදනවා වගේ ගතියක්. සිංහල බුද්ධහම ගැන කතා කරනවා. කතා කරාට ඒක බලන චීන කණ්ණාඩිය නෑ. ඒ නිසා ඒක ලැබුණට පස්සේ ගොඩ දෙනෙක් හිතනවා මේ මේක කෙලින්ම නිවනට තියෙන්නේ. මේක මේ ලෞකික සැප සම්පත් වලට නෑ කියලා මු සරුවචාන්සේ මේ කියනවා සංයතස්සස නිසම ජීවිතෝ ධම්ම ජීවිනෝ අපමත්තස යසෝ හි වඩදි මේ ලෝකේ සැප සම්පත් වැඩෙනවා. නිවන නෙවෙයි නිවන හම්බෙන්නේ වෙනම කතාවක්. මේ ලෝකෙත් උජාරෝ ජීවත් වෙන්න පුළුවන්. යසස වැඩෙනවා. ඓශ්වර්ය වැඩෙනවා. ඉතින් අපි දරුවන්ට බය නැතුව දෙන්න පුළුවන්. නිවන ලැබෙන එක නොලැබෙන එක අපි කිය මේක අවධාන ඵලය කියලා. මේ ලැබෙන දේ දුන්නනම් ඒ ළමයාට ශිල්ප සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ මතකයක් හිටිනවා. ඒ වගේම යහගුණ කියන එකක් තේරෙනවා. ඒ වගේම මේ වවාගෙන මේ සූරකෑම කියන එක අමනුස්සයි කියන එකක් තේරෙනවා. මොකද Tamange හිතට තේරෙනවා නම් මේ මේ දේවල් හොඳයි නරකයි කියලා සතියෙන් ඉන්නකොට ඒකම තමයි යන වෙන කෙනෙකුට. ඉතින් ඒක නිසා මේ ධම්මපදයේ මේ ගාථාවේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය විතරක් නෙවෙයි ඇත්තට මේකේ නිවන දක්වම පාරක් තියෙනවොත් මේ පෙන්වන්නේ බුදුහාමුදුර අපට තේරෙන භාෂාවෙන් උඹ මේ උත්හානවතෝ සතිමතෝ නිසුචිකම්මස නිසම්මකාරිනෝ කියන මේ ಗುಣ ටික වැඩුවොත් ඒ ලෞකික පාර එහා ඒ ලෞකික වෙන ඊගාවචිත හම්බෙනවයි කියලා අපි මේ බුද්ධ ධර්ම කියන හදන නිවන නෙවෙයි. එනත මේ පරමාර්ථ වශයෙන් මේ ලෝකයේම නිවනට ඉස්සල ගොඩක් අද්දකියකි සාන්දෘෂ්ටික බල රාශියක් තියෙනවා. අන්නේ බල රාශිය අත්විඳින්න පුළුවන්කම තියෙද්දි මේ විදුලට අත තිබ්බ කරන්ට් එක වදිනවා වගේ අපි ඒක අදාහගෙන කටයුතු කිරීමක් නෙවෙයි මෙතන කරන්න තියෙන්නේ. ඒ ටික එදිනෙදා ජීවිතයේ Tamanට අත්පනා අපිට දකින්න නම් මේ උත්සාහයෙන් යුක්තව මේ සතිය වඩනවා කියන මේ වාක්‍ය දෙක ගත්තොත් මේ ගාථාවේ අන්තිමට තියෙන මේ අපමාද පදේට අප්‍රමාදීව සම්පාදනය කිරීමේ පදයට අපි ලං වෙනවා. සර්වචන් සවුරුදු 5ක් 45ක් ඒ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍යය સમાપ્ત කරලා අවසාන වෙලාවේ සංඝයා රැස් වුණාට පස්සේ ඊට ඉස්සෙල්ලම ඇත්තටම මේ ධ්‍යානයකට සමවැදිලා හතරවෙනි ධ්‍යානයේට සරුවචන ගොස්ම නතර වෙනවා. එතකොට ළඟ හිටපු ඔක්කොම පෘ탁ජන ස්වාමීන් වහන්සේලා අඬන්න පටන් ගන්නවා. සරුවචනසික පණ ගියයි කියලා. ඒතර අඬුදාම ආරතනන්ස කියනෝ නෑ. දැන් ඉන්නේ හතරවෙනි ධානුනාංශය ආපහු ඇවිල්ලා අවසාන වචනේ කියන්න තෝ බුදු කෙනෙක් පිරිනුවම් පාන්න කලබල කරන්න එපයි කියලා. ඊට පස්සේ බුදුනාංශය ආයෙ පතමන් ධානට ඇවිල්ලා ස්වභාවික ප්‍රകൃතියට ඇවිල්ලා අපමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා මුළු අවුරුදු 45ේම ධර්මය පිඩු කෙළුවේ අපමාද පදේ අප්‍රමාදය තමයි අපි කියන මේ සතියට තියෙන සමාන සමානාර්ථ දනවන වචනයක්. ඒ නිසා මේ අප්‍රමාදය කියන එක තාම දන්නේ නැහැ කියලා දැනගත්තට කිසි දෝෂයක් නැහැ. සත්‍ය කියන එක තව දන්නේ නැහැ කියන එක දැනගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පුළුවන් දහං ගැටයක් දාලා පුළුවන් උපක්‍රමයක් කරලා මේක දැනගත්තොත් විතරයි අපිට රකින්න පුළුවන්. හරක් ගන්න දන්නේ නැති කාගෙන් ඒ හරක් ගොපල්ලගෙන් හරක් ගාලා රැකේ කියලා හිතන්න එපා කියලා බුදුහාමුදුරු කියනවා. Taman රකින්න හරප්පට්ටියේ ගාන දන්නේ තී කාගෙන් ඒ හරප්පට්ටිය රැකේ කියලා හිතන්න අමාරුයි. ඒකේ මේ සාතනෙත් අප්‍රමාද පදේ දන්නේ නැති කෙනාගෙන් සතිය කියන පදේ දන්නේ නැති කෙනාගෙන් ඇතුළත සාසනේ හුප්ත සාසනේ රැකේ කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අපි කාට හරි දෙනවනම් දෑවැද්දක් උගෙන්වීමක් බයලජ්ජාවක් ශිල්පයක් ඒක සතියේ නැති එකක් දෙනවනම් ඒක නිකන් අම්මගේ තනිය වෙනුවට රබර් සූප්පුවක් කටේ තියෙනවා. ඒකේ කිරි නැහැ. අම්මගේ තනිය කටේ තිබ්බ වගේ තියන්නම් හැම කියන හැම ශිල්පෙම හැම මේ හැදියාවකම හැම විශේෂකම හැම ක්‍රියාවලියකදීම මේ සතිය සම්බන්ධ කරලා කියලා දෙන්න. ඒ නිසා ਸਰවචනාංශ මේ ලෝකෙට පහළ වීමේදී අලුතෙන් දෙයක් අපිට දුන්නේ අපි උපත්තියම අපේ හිතේ තියෙන මේ සත්‍ය තමයි අපට මතක් කරලා දුන්නේ ඒ බුදුරජාණන්සේ එකක් කියලා පවත්ුනේ මේ සතිය රජ කරෝපං වෙන වෙන වෙන කුලයේ කෙනෙකුට රජකම් කරන්න දෙන්න එපා සතිය රජ කෙරෙව්වා නම් මේ කියන්නේ ආශස්ස මේ කියන ඓශ්වර්ය එනතම් ආර්යයන් වහන්සේලා ගරු කරන්නේ නිවනත් ඒ කෙලවරේ තියෙනවා ඒ නිසා ඉස්සෙල්ලම අපිට කරන්න තියෙන්නේ අපි දන්න මේ සතිය වැඩෙන්න ඕනේ, නිර්වචනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මනාප රුචි අපේ දුවදරුවන්ට එහෙම නැත්නම් අපි ගරු කරන කෙනාට මේ සතිය වැටෙන්න දෙන්නේ නැතුව අනේ ඊගාව પરම්පරාවට ගෙනියපන් කියලා හරියට අර රිලේ රේස් එක බැටන් එක මාරු කරනවා වගේ පොළු කැල්ල මාරු කරනවා වගේ වටන්න නැතුව දෙන්න එකක් අපිට තියෙනවා මේ අනුරාධපුරයේ විශේෂයෙන් තියෙනවා. මේ තරම්ම කාලයක් ඒක රැකිච්ච ලෝකේ තියෙන පළවෙනිම නගරේ. මේක අවුරුදු 1400 ගාණක් දික්කටම අධිරා මේ ජහන අගනුවර බාටපත් වෙලා තියෙනවා. ඒ කාලේ ලෝකෙම හිටපු හොඳම ඒ තරුණාන්තලා හිටපු තැන. ඒක නිසා අපි මේකෙන් හඬක් නගනකොට බාලකුලේව දෙන්න එපා. හරියටම දැනගෙන මෙන්න මෙතන තමයි තිබුණේ කියලා නිසා මට හිතෙනවා අපි මේ ප්‍රෞඩ ඒ ඓශ්වර්යවත් ඒ යුගය අපිට නැති වුණේ බුද්ධ ධර්මය වල්වැදිලා මේ බුද්ධ ආගම කියලා අර නිකන් මේ දින්ගම පරවගත්ත හිවලේ එළියට අවිලා තියෙනවා. ඒක වෙනුවට අපිට නැවතත් ඒ සිංහ තෙයියාවට එන්න, සාක්‍ය සිංහ තෙයියාවට එන්න නම් මේ බුද්ධ ආගමට මේ සතිය කියන ඉන්ජෙක්ෂන් එක දීලා, ලේ දීලා ඒක තුළ බුද්ධ ධර්මයේ ඇතිකරන්න අපි ඔක්කොටම සමාන වගකීමක් තියෙනවා. මේ උදාසනය කියන තල්ලත්ත මගේ අතර ගත්තයි කියලා මේ ටික ඔක්කොම මට කරන්න බෑ. හැම කෙනෙක්ගේම සහයෝගය ඕනේ නිසා දුවට මතක තියාගන්න සාසනය රකින්නයි කියලා අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් අපිට මේ අප්‍රමාද පදයට සතිය කියන පදයට තමයි අපිට වර්ණගා ගන්න තියෙන නිසා මේ අප්‍රමාද වර්ගයේ ගාතාවක් අද අපි ධර්මදේශනා ඉදිරිපත් කරේ මම හිතනවා තමන්ගේ තියෙන ඥානයි බුද්ධ දා බුද්ධාම පිළිබඳ ඥානෙ වැඩිවීමට මේක හේතු වෙයි කියලා. ඒක මේ කල්පනා කරලා බලලා මේ අගූඪ ධර්මයක් මං කාට හරි පොවන්න හදනවා කියලා පැටලෙන්නේ නැතුව මේ කියන එක චින්තාමය ඥානට වැටෙයි කියලා. ඉතින් සතිය වඩපු නැති අයට සතිය වඩන්නත් වඩපු අයට තවදුරටත් ඒක දිනු පාණු කරගන්නත් අද දවසේ ධර්ම දේශනාව හේතු වෙන්න ඇති කියලා. ඉතින් මේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම අප්‍රමාදීව කටයුතු කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.